චිතේ චිත්ත පාරිශුද්ධිය පිණිස මෙන්න මේ ඒකායන මාර්ගයක් ඍජු මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨාන. ඒ වගේමයි ශෝක පරිද්දවාණං සමතික්කමාය. මේ හිතේ පහළ වෙන ශෝක කිරීම, හඬා වැළපීම් ඒවා සමතික්‍රමණය කරන්නේ. එහෙමනම් යම් කෙනෙක් නිවැරදිව සතිපට්ඨානයක් වඩනකොට එයාගේ හිතේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ටිකෙන් ටික දුක අඩු වෙන ගතියක්, ධම්නස් ස්වභාවයන් අඩු වෙන ගතියක්,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 ඒ ආරෂ්ඨාංග මාර්ගය වඩන්න කෙනෙක් මේකයි ඒකායන මාර්ගය. දැන් ඉතින් ආරෂ්ඨාංග මාර්ගය වඩන එක තමයි කරන්න තියෙන්නේ කියලා ඒ ගැන නිවැරදි වැටහීමක් අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ന്യാය කියලා කියන ඒ නිවැරදි ක්‍රමය මාර්ගය හඳුනා ගන්නත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රයෝගී වෙනවා. ඊළඟට නිබ්බානස්ස සච්ච ක්‍රියාවයි. ඉතින් අපි බෞද්ධයින් වශයෙන්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 ශනික ආහාර පාන තියෙනවා. ශනිකව මේ මේ දේවල් කරගන්න උත්සාහන්ත වෙනවා. ගමන් බිමන් ඔක්කොම වේගයෙන් යන ක්‍රමවල වලට හුමාරු වෙනවා. අධිවේග මාර්ග ඔක්කොම ඉදි කරනවා. ඉතින් මේ හැම තැනම තියෙන අධිවේගයක්. ඒ නිසා ඒ අධිවේගයෙන් බොහොම ශනික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් අපි භාවනාවක් කරන්න පටන් ගත්තොත් ඒ තියෙන නොයවසලිබත් කමම තනිකරම භාවනාවට මේ බාධාවක් වෙනවා. ඒ නිසා එතනදී අපිට ඇත්තටම තේරුම් ගන්න තියෙන්නේ අපි ගහක් වවනවා නම් පුංචි පැලයක් මට්ටමින් පටන් ගන්නවා. එහෙම නැත්නම් බීජයක් මට්ටමින් පටන් ගන්නවා. බීජයක් රෝපණය කළා ඊට පස්සේ අවශ්‍ය පොහොර වතුර ආදිය ලැබෙවහම ඔන්න පොඩ්ඩක් එක පියල්ලක් දාගෙන ඔන්න පුංචි පැලයක් වැඩෙනවා. ඉතින් අපිට මේක හදිස්සි වුණාට මේකෙන් ඵලයක් ගන්න ඒක අපේ දේන ඉක්මනට වැඩෙන්නේ නැහැ.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 මොන වගේද හැසිරීම මොන වගේද කියලා බොහොම සෙවිල්ලෙන් බලනවා. ඉතින් අන්නේ සම්පජඤ්ඤය බුදුරජාන් වහන්සේ සම්පජානෝ කියන වචنين මතක් කරලා දෙනවා. සතිමා කියන එක අපි දැන් කතා කළා විනය ලෝකයේ අවිජ්ජා දෝමනස්සා. ඒ වගේමයි හැකිතාක් තමන්ගේ හිත බොහොම මධ්‍යස්තව තබා ගැනීම අවශ්‍යයි. මේ හිතට එන විවිධාකාර ලෝභ සහගත ස්වභාවයන්, තණ්හාවල්, ආසාවල් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා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 කායානුපස්සනාව ගැන විස්තර කරන්නේ. ඉතින් එතකොට එදා අපි මේක පටන් ගත්තා ආනාපාන සතියෙන්. මොකද ආනාපාන සතිය තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති කියන මේ තමන් වහන්සේම ප්‍රශ්නයක් නගලා කෙසේද මහණෙනි මේ කෙනෙක් කයෙහි කයානුව බලමින් වාසය කරන්නේ කියලා ඔන්න මූලික කමටහනක් මුල්ම කර්මස්ථානය දෙනවා. ඒ තමයි ඉදටික්කවේ බිකු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආපුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ඔන්න ආනාපාන සතිය වඩන්න මේ යොමුනා කරන පරිසරය ගැන මුලින්ම සඳහන් කරනවා. මොකද ආනාපාන සතිය කියන්නේ බොහොම සූක්ෂම කායික ක්‍රියාවලියක්. ඉතින් එතකොට ඒක වඩන ආරම්භක යෝගාවචරයෙකුට ඒ තමන්ට වමනා කරන මානසික පරිසරය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 ඒ තමයි ඉරියාපත පබ්බේ. බුදුරජාණන් වහන්සේ කියනවා පුණචකරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. මේ ඊළඟට මෙන්න මේ යෝගාචරය නැත්තම් භික්ෂුන් වහන්සේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යනකොට යන බව දැනගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. තිතෝවා තිතෝම් හීති පජානාති. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දැනගන්න. නිසින්නෝවා නිසින්නෝ නිති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. සයානෝවා සයානෝ මිහිති පජානාති. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න බව දැනගන්නවා. යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයෙන් මේ කය පිහිටවලා තියෙනවද ඒ ඒ ආකාරය දැනගන්න. දැන් මෙතන තියෙන්නේ ඉරියව් ගැන.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 සමුදය ධම්මාවන පස්සීවා වය ධම්මාවන පස්සීවා කියලා බොහොම ඕලාරික මට්ටමකින් අලු මට්ටමකින් අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක තව සූක්ෂම වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මේ ගච්ඡන් ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියන එක සම්පූර්ණයෙන්ම අපිට මුළු සක්මන් භාවනාවටම දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. මුලදී ආ හිතියේ නිකන් ඇවිදින ඉරියව්වේ සිහිය පැවැත්වීම පමණයි. හැබැයි කාලයක් මේක කරනකොට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 මේ යෝගාවචරය තමන්ට උවමනා කටයුත්තේ යෙදෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවේ ආනිසංස පහක් දේශනා කරනවා. සංක්‍රමාණිගතෝ සමාධි චිත්තක්තිකෝ හොත් මේ මුලින්ම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වන චංකමන ආනිසංස සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා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 ඉතින් මේ ආකාරයෙන්මයි ඉතිරි ඉරියව් ගැනත් කියන්න තියෙන්නේ. එයා ඉඳගෙන ඉන්න ඉරියව්ව පාවිච්චි කළත් නිසින්නෝවා නිසින්නෝම් හිති පජානාති කියලා ඒ ඉඳගෙන ඉන්නකොටත් කායික විවිධාකාර ක්‍රියාවලින් දැනෙන්න පටන් ගන්නවා. මුලදී තිබුණා නිකන් අර මේ බහක් තිබ්බා වගේ නැත්නම් වෙහෙරක් තිබ්බා වගේ පිරමීඩයක් වගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බොහොම පටල වෙලා තැන්පත් වෙලා තියෙනවා. හැබැයි මේ ඉරියව්වේ අවධානයෙන් ඉන්නකොට තමයි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 මේ ඉරියව්වේ තියෙන අනු ඉරියව් එයාට වැටහෙන්න ගන්නවා. ඒ බඳු එකක් තමයි ඔය පිම්බීම හැකිරීම භාවනාව කියලා කියන්නේ. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එයා අවධානයෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට මේ උදර ප්‍රදේශයේ සිදුවෙන චලනය එයාට හොඳට වැටහෙන්න පුළුවන්. ආනාපාන සතියට බොහෝ සමාන කර්මස්ථානයක් තමයි පිම්බීම හැකිරීම කර්මස්ථානය. එතකොට ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේදී තමයි මේ පිම්බීම හැකිරීම කියන කර්මස්ථානේ හම්බෙන්නේ. නැත්නම් ඒ අරමුණ අපිට මුණ ගැහෙන්නේ. එතකොට හොඳට Tamanට පුළුවන් මේ පිම්බීමක් එක්ක අවධානයෙන් ඉන්නවා. හැකිලීමක් එක්ක අවධානයෙන් ඉන්නවා. අර බුදුරජාන් වහන්සේ ආනාපාන සතියේදී කිව්වා වගේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. මෙතෙන්දිත් මේ යෝගාවචරය මේ පිම්බීමේදී ඒ ගැන සතිමත් වෙනවා හැකිලීමේදී ඒ ගැන සතිමත් වෙනවා. කයට නිදැල්ලේ ඒ කටයුත්තේ නිරත වෙන්න ඉඩ දීලා Taman දැන් අවධානය පවත්වන උදර ප්‍රදේශයේ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 මේ චක්‍රයටම දැන් කෙනෙකුට හිත යොදන්න පුළුවන්. අර අපි ආනාපාන සතියේදී කතා කළා සබ්බකාය පරිසම්වේදී අසදිසාමිද සික්ඛති කියලා අන්න ඒ වගේ. මෙතනත් මේ මුළු චක්‍රයටම දැන් යෝගාවචරය අවධානය යොමු කරනවා. එතකොට මේකෙත් හට ගැනීමක් මේ පින්වීමක හට ගැනීමක් අවසානයක් තියෙනවා. හැකිලීමක හට ගැනීමක් අවසානයක් තියෙනවා. අර ඒ වගේම අර පුංචි හිඩසක හට ගැනීමක් කෞසාවයක් වෙනවා. හැබැයි මේ පිම්බීම් හැකිලීම් දෙහා තව සියුම්ම බලන්න බලන්න මෙතන තනි පිම්බීමක් නෙමෙයි පිම්බීම් රසක් තියෙන්න පුළුවන්. තනි හැකිලීමක් නෙමෙයි හැකිලීම් තේලියක් තියෙන්න පුළුවන්. එතකොට අන්න යෝගාවචරය තව මේ දිහා ලං වෙලා බලන්න බලන්න තව තව හොඳට සම්පජඤ්ඤය දිනු වෙනවා. එතකොට යාට වැටහෙන්න පුළුවන් මේ ඊතා කුඩා පිම්බීමක පවා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 ඉරියව්වල හට ගැනීමක් අවසානයක් පමණයි කියලා අන්න යාගේ අවබෝධය මතුවෙන්න පුළුවන්. එතකොට යා තවදුරටත් මේකේ මේ தත්ත්වය දිනු කරන උත්සාහන්ත වෙනවා අත්තිකායෝති වාපනස්ස සතිපත්චපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තායි පටිසති මත්තායි. එතකොට යා මේ තවදුරටත් කය පාවිච්චි කරනවා කොමක් පිණිසද? මේ ප්‍රඥාව දිනු කිරීම පිණිස. අර විදසුන් නොවන තව වර්ධනය කිරීම පිණිස. ඒ වගේමයි තව තව සතිය සිහිය දියුණු කිරීම පිණිස. දැන් මේ හරහාත් කෙනෙක් හොඳට සතිය දියුණු කරොත් ප්‍රඥාව දියුණු කරොත් මේක සක්මනේදී වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන් හිටගෙන ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන් සතපිලා ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන් වෙනත් අනු කුඩා ඉරියව්වලදී වෙන්න පුළුවන්. ඉතින් මේ කටයුත්තේ යා නිරන්තරයෙන් උත්සාහන්ත වෙනවා නම්